වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශය 73 නියමිත ජලතත්ත්වයේ 146ට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩු වෙලා තිබෙනවා. මේ වෙනකොට යලකන්නේ වගාව සඳහා බොහෝ ව්‍යාපාරවල දැරීම අවසන් කරලා තිබෙනවා. එම ව්‍යාපාරවල තෝරාගත්ත දිගකොටසල අතිරේක භෝග වගාව වන මුංගට වගාව ආරම්භ කරලා තිබෙනවා. ලබන සතිය වෙනකොට ඒ ජල නිකුත් කිරීමත් අවසන් වෙනවා.